හොඳයි ශාවදාන හඳුන් අහන්න මේ කුංජන යන පවා තේරෙන ආකාරයේ සරල දේශනාව පිළිපැද උමතයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශේෂණ කාමී අලවුර ඉස්සරා සිංහල මිනිස්සෙක් දැක් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියට යොමු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අලවුරට දකින්න පාතේ සඳහා දානය සඳහා වැඩම කළා. මේ රැස්වෙච්ච මිනිස්සු දානේ විතරාශී කරනවා භික්ෂු පිරිසකට ප්‍රඥානන් වහන්සේට දානේ දීලා උන්වහන්සේ භික්ෂු පිරිසම දානේ දැන් වලද මිනිස්සු දෙන්නේ එම අවස්ථාවේදී පාරේ හොඳම මිනිස්සෙක් යනවා මේ හොඳම මිනිසා කල්පනා කළා මෙතෙන් ලැබිය මට නම් මොනවා හරි කන්නට ලැබෙන්නේ කියලා එතන බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු භික්ෂුණීන් දානය වළඳ වළඳ සිටින බුදුරජාණන් වහන්සේ දානය දෙන අයට ප්‍රකාශ කළා දෙන්න මිනිස්සුන්ට දැන් කැම ටිකක් දෙන්නේ කියලා. මේ අවස්ථාවේදී ජීවිතක මිනිසෙතරම කැමැත්තක් දක්වන දැක්කේ නැහැ. අනෙක් අතින් සාමාන්‍ය මාර්ගඵල ලබපු නැති පුත්සජන භූමියේ සිටින ආම්දුරු පවා කැමැත්තක් දැක්වේ නැහැ. ඒ විදිහට ඒ හිඟන මනුෂ්‍යයන්ට කැම ටිකක් දෙන්න කොහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් පරිදි හිඟන මනුෂ්‍යයන්ට කැම දුන්නා. සාමාන්‍යයෙන් එදින කෙනෙකුට කැම දෙන්නේ මේ හාමුදුරුවෝම දාන වන්ද ඉවර වෙලා මිනිස්සු කැම කාලා ඉවර වුණාට පස්සේ තමයි සාමාන්‍යයෙන් එහෙම කෙනෙකුට යමක් දෙන්නේ. ඉතින් මේ හිඟන මනුෂ්‍යයා කැමක් කතා ප්‍රාණ කාලේ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කරන විට ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේට යොමු වුණේ ඒ හොඳම මනුෂ්‍යයාගේ සිතයි ඒකට අනුකූල වන ආකාරයෙන් ධර්මයක් දේශනා කළේ. මේ ධර්මයේ දේශන ධර්ම දේශනාව අසල ඉවර වෙනකොට හොඳම මනුෂ්‍යයා යම් කිසි ප්‍රතිපදාවක් ලැබුවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු විශ්වය නැවත ශාසනයට වැඩම කළා. මේ සදාකාශ ධම් සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂු පිරිස විශේෂයෙන්ම පුත්පජන භූමියේ සිටින භික්ෂුන් වහන්සේලා මේ කරන ලද ක්‍රියාදා ක්‍රියාව ගැන එතරම් ප්‍රශංසාවෙන් නෙමෙයි තරම් නොසතුටින් නැතුව කටයුතු කතා බහ කරන්නට පටන් ගත්තා බුදුහාමුදුරුවෝ එහෙම කළේ ඇයි කියලා මේක බුදුදහම වහන්සේ දිවිසින් දැක්කා දැකලා ඉතින් වැඩම කළා වැඩම කරලා ඇහුවා මොකද ඔබලා මම ඉන්නත ප්‍රථමයෙන් කතා කරලා ඉතින් මොනවද එනදී වික්ෂණ මහන්සියලා සත්‍ය ප්‍රකාශ කළා මේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන කළා ඒ මනුස්සයාට බඩගින්නේ සිටින විට ධර්මයන් දේශනා කළා නම් කොහේත් මේ ධර්මය අවබෝධ කරගන්නට මේ මනුස්සයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ මම මේ දාණය ගන්න අතරතුරේදීම මේ මිනිස්යාට ධර්ම ටිකක් දෙන්න තේ කියලා කියන විට ඒ මිනිස්යාගේ සිතට සතුටක් දැනෙනවා මේ බුදුහාමුදුර කොච්චර හොඳ කෙනෙක්ද කියන අදහස පහළ වුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පහළ වුණා ඒ වගේම අර ආහාර පාන හොඳ ආහාර පාන ගත් නිසා සිතට සතුටක් දැනෙනවා මෙන්න මේ මේකේ ඔහුගේ සිත තුළ ශ්‍රද්ධාව ජනිත වීම නිසා සතුට ඇති වීම නිසා ප්‍රසාදයෙන් යුතුව බඩ පිරලා ධර්මයේ ශ්‍රවණය කරපු නිසා ඔහුට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වුණා ඔහු සෝවාන් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වාතාවක් දේශනා කොට වදාළා දිගච්ඡා පරමාරෝගා සංඛාරා පරමාදුකා ඒකඤ්ඤත්වායතා භූතං නිබ්බාණං පරමශකං කියන වාතාව විගච්ඡා පරමාරෝගා රෝගාතුරෙන් තියෙන පරම රෝගය තමයි බඩගින්න. සංඛාරා පරමා දුකා දුක්ඛතරෙන් තියෙන පරම දුක තමයි මේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම. එතන යත්තා භූතම් මේ තත්ත්වය හරියට අවබෝධ කරගෙන ඒවා ඉක්මවාමට කටයුතු කරන තැනත්තා නිබ්බාණං පරමසුඛං පරම සුඛය වූ නිර්වාණ ධාතුව අත්දකින්නා කියන එකයි ඒ අදහස සාමාන්‍ය අදහස. එතකොට විගච්ඡා පරමාරෝගා බඩගින්න තමයි පරම රෝගය. පරම රෝගය කියන්නේ කවදාව සුව කරන්නට බැරි රෝගයක්. දැන් ශාරීරික රෝගයක් ඇතිවෙනත් එහෙම අපිට ඒක බෙහෙත් හේත් අරගෙන සුව කරන්න පුළුවන්. ජීවිතාන්තයේ දක්වා මේ යම් කිසි රෝගයකින් යම් කිසි කෙනෙක් පිළිබඳ මරණයට පස්සේ ඊළඟ භවයේ ඉපදනාට පස්සේ රෝගයෙන් සමාවෙච්ච මැදේ දෙන්නට පුළුවන්. එතකොට මේ රෝගය දිගින් දිගට ආත්ම ගණන් තිස්සේ යන රෝගයක් නෙමෙයි. නමුත් බඩගින්න කියන එක එහෙම එකක් නෙමෙයි. අපි අද කෑවට හෙටක් කන්නට සිදු වෙනවා. හෙට කන්න හෙට අපිට කියන්නට බෑ ආයේ කෑවන්නේ දැන් නැතිම කියලා එහෙම කරන්නට බෑ. මේ බඩගින්න කියන එක මරණ මොහොත දක්වාම කියන දෙයක්. එතකොට සම්මේ සත්තා ආහාරත් එක්කා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන ශීලෝම සත්ව ආහාර නිසා ලැබෙන්නේ. එතකොට මේ ආහාර සැපීම පරම රෝගයක්. දැන් දැන් කාලේ නම් මිනිස්සු කල්පනා කරන්නේ මේ බඩගින්න පිපාසාව කියන එක රෝගයක් කියලා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කවස්ථාවකදී දේශනා කළා බොහෝ ඉස්සර මේ ලෝකයේ මිනිස්යන්ගේ චිත්තද චලයට ධම්ම භවකදී නරක දුස්චරිත මොකක්වත් නැහැ තාක්ෂණයට ජීවිත ගත කළේ ඇගේ ආයුෂ අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඒ කාලේ තියෙන මහා නිරෝග තුනයි බඩගින්නයි විපාසාවයි මල මුත්‍රා පහ කිරීමයි මේක මේ තුන තමයි ඒ කාලේ මිනිසු රෝගයෙන් කියලා සැලකේ ඒවා ලෙඩ වශයෙන් සැලකේ නමුත් දැන් නැදකියුවාම කියන්නට බැරි තරම් රෝග රාශියක් තිබෙනවා. මේ රෝග රාශිය රෝග රාශියෙන් මේ දිගටම බඩගින්න තමයි ප්‍රධානම තම පරම රෝගය. අනිත් එක බඩගින්නේ සිටින කෙනෙකුට ධර්මයන් දේශනා කළාට ඒක අවබෝධ කරගන්නට බැහැ. පටිභාන පරිසම්පදාවක් නැති නිසා. ආහාර පාන කෙනෙක් ගන්නකොට ඔහුට අවශ්‍ය වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන කොටස් පහම ලැබෙනවා. කියන්නේ ආහාර නොගැනීම කියන කාර්ය නැති වෙනවා. ඒක නිසා ආහාර ගැනීම තුළින් ආශ්‍රය ලැබෙනවා. ආහාර නොගැනීම කියොත් එහෙම ශරීරයේ දුර්වර්ණ වෙලා මලානික වෙලා මනනටි වෙලා වගේ තත්ත්වයේ දක්ෂණේ වන්නේ ආහාර ගත්තාම මේ ඔක්කොම නැති නිසා වර්ණ සංකප්තියකුත් ආහාර ගැනීමෙන් ලැබෙනවා. ආහාර නොගැනීම දුකක් ලැබෙන්නේ විපාක බඩගිනි දුක ආදී දුක ශාරීරික වේශ පීඩාව ශරීරයෙන් විමුලන සමහර විට බඩගිනි වැඩි වුණාම මේ දුක් ඔක්කොම නැති වෙනවා ආහාර ගැනීම නිසා ඒක නිසා සැපයක් ලැබෙනවා ආහාර නොගෙන හිටියොත් තියෙන විශාල වශයෙන් බොහෝ දවසක් ආහාර නොගෙන හිටියොත් ශරීරය දුබල වෙනවා ශරීර ශක්තිය දින වෙනවා මනසේ ශක්තිය සත්‍යයෙන් පවා යමක් කරන්නට අපහසු වෙනවා ඒ නිසා ආහාර ගැනීම බලයක් ලැබෙනවා ඊළඟට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා පටිභාන කියලා. ආහාර ගත්ත කෙනෙකුට කියන ලද කරුණු කියවන ලද කරුණු අවබෝධ කරගන්නට පුළුවන් පටිභාන සම්පත්‍ය ප්‍රඥා සම්පත්‍යක් ලැබෙනවා. ඉතින් එදායේ හේන මනුෂයාට ආහාර නොගැනීම වෙලාවේ බඩගින්නේ ඉන්න වෙලාවේ ධර්මයක් දේශනා කළාන මේ ඔහුගේ සිතේ ඔහුගේ ප්‍රඥාව ක්‍රියාත්මක කරලා සිතින් මේ ධර්මයේ අත්දකින්නට බෑ. ඒ නිසා ආහාර කොන ප්‍රඥාවක් ලැබෙනවා. ප්‍රතිභාන සම්පදාවක් ලබන්නට ඒක හේතු වෙනවා. ප්‍රතිභානය ලැබීමට ප්‍රතිභානය කියන්නේ යම් නම් කරුණු කියවන අවබෝධ කරගන්න පුළුවන් ගැතිය, තේරුම් ගන්නට පුළුවන් ගැතිය, නුවණ ආදී දේවල් වලට තමයි ප්‍රතිභාන කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා ආහාර ගැනීම තුළින් ඒකත් ලැබෙනවා. එතකොට මේ අනාහාර අපි අනිවාර්යයෙන්ම මේ දාන්නේ පුණ්‍ය කර්මය සිදු කරනවා දන් දුන්නොත් තමයි අපිටත් ඒවා ලැබෙන්නේ දන් දුන්නේ නැත්නම් අපිටත් බොහෝ විට බඩගින්නේ සිටින්න සිදු වෙනවා දැන් ওই දෝෂ ප්‍රහාණය වෙන මුළු රහත් වෙනත් මුළු ජීවිත කාලයම බඩගින්නේ සිටපු කෙනෙක් කියලායි දැක්වෙන්නේ ඒ වගේම ශ්‍රී මහරහතන් වහන්සේ කාන්තාරයක් මැදින් කැලයක් මැදින් ගියත් උන්වහන්සේට දාන ලැබෙනවා කියලා දක්වා තිබෙනවා පොත්වල. නිසා ධර්මයේ පුණ්‍ය කර්මයන් කරන්නට ඕන මේ පරම රෝගයට පිළියමක් සැපීමක් ලැබී සිදුවයි. විගච්ඡාපමා රෝග සංඛාරා පරමාදු කමී ආහාර පාන දෙන්නට වෙන්නේ මේ සෝපස්පන්දේ ප්‍රයත්න සඳහා. මේ ශරීරයේ පවත්වාගෙන යන්නට ඕන නිසා. ශරීරයේ පවතින්නට බෑ ආහාර පාන නැතුව දවස් හතරකට වැඩි මැරිලා යනවා. එතකොට මේ ආහාර පාන දීමත් එක්තරා විදිහක දුකක්. නිකම්ම ආහාර පාන අපට දෙන්නද බෑ ඒ ආහාර පාන හොයන්නට ඕනේ. ඒ හොයන්නද නිකම් බෑ ඒ සඳහා රැකී ආරක්ෂා ආදී කරන්න ඕනේ. ගොවිතැන් ආදී කරන්නට ඕනේ. මේ කිරීමත් දුකක්. එතකොට මේ රටේ රස්සා මොනිටන් ආදී කරලා මෙන්න මුදල්ලේ ධන දහම් ආදී සම්බ කරාට පස්සේ ඒක පිළියෙල කරන එකක් දුකක් ඊට පස්සේ ආවර අද ගන්නවා අද ගත්තට පස්සේ අදින් නතර වෙන්නේ නැහැ විකච්ඡා පරමාරෝග බඩගින්න පරමාරෝගයක් නිසා හිතත් ඒ ආහාර පාන දෙන්නට වෙන ඒකක් දුකක් ඉතින් අද කරන බඳ නැගී රක්ෂාවෙන් ලැබෙන මිලමුදල් අද ඉවර වෙනවා. ඒක නිසා හිත නැත්නම් ලැබෙන මාසික නැත්නම් රක්ෂා කරන්නට ඕනේ. මේ කන්නේ ඊළඟ ප්‍රශ්න ඊළඟ කන්නේ වෙනකොට නැති නිසා ඊළඟ ශරීර ගුණයන් කරන මේ විදිහට අකන්න ලෙස මේ ක්‍රියාදාමයේ දිගටම කරගෙන කරගෙන යන්න තියෙනවා. මේ ශරීරයේ තියෙන තාක්කල් ඒ ආකාරයෙන් ශාපිපාශාවලින් දුක් ලැබෙනවා. මේ තමතරව ඒ ශාපිපාශාව ශෝපත් කිරීම සඳහා අවශ්‍ය ආහාර පාන ආදී සොයා ගැනීමට විවිධාකාර දේවල් කරන්නටත් වෙනවා. ආහාර නොගෙන හිටියත් දුකක්. ආහාර ගත්තත් දුකක්. ආහාර වැඩි කරගත්තොත් බොහොම දුකක් ඇති වෙනවා. අපත්‍ය ආහාර ගත්තොත් නිරෝගාදී කියලා දුක් ඇති වෙනවා. ඒ ඒ නැතුවත් නිසි ආහාර තමන් අරගත්තා නිසි පමණට ගත්තා ඊළඟට මන මුත්‍රාදී ශරීරයේ වෙනවා ඒවා කරන්නට ආදී වශයෙන් ඒවා පිළිසිදු සෝදා පාවිච්චි කරන්නට ආදී වශයෙන් විවිධ දුක් ආහාර ගැනීම නිසා ඇතිය. මේ පංචස්කන්ධ ලෝකයේ ශරීර උපස්කන්ධයේ තියෙන තාක්කල් දුකේ කෙලවරක් නෑ. ඉතින් මේ ශරීරයේ තියෙන සාවිදාකාර රෝග පීඩා තියෙනවා. එන්නේ එන්නේ ගවා දුක් ඇති වෙනවා. වයසට යන්න යන්න යන්න මේ ශරීරයෙන් Tamanට ඔරොත්තු දෙන්නේ නැහැ. Tamanට නලත්තු කරන්න බෑ. හසුරවන්නද බෑ. ශරීරය කන නැති වෙනවා. නැගිටින්න බෑ. ඉදින්නද බෑ. එකතැනම සමහරකින් දාගෙන සමහර එකතැන මොස්පල වෙනවා. මල මූත්‍ර පවා එකතැනම පහ වෙනවා සමහරවල්. ඒවන් පවා පාලනය කරගන්නද බෑ. අස්කන්නාශාදී දුර්වල වෙලා, ඉන්ද්‍රියන් දුර්වල වෙලා, ශරීරය ශක්තිය හිමි වෙලා. ඒක ශරීරයේ තියෙන අනාවරණය දුක් තමයි ලැබෙන්නේ. ඒ ජරා දුක් වලට අමතරව ව්‍යාධි දුක් නොඑක ආකාර රෝග දුක් කියන ශේෂිත පාදාන්තය දක්වා ඇතන රෝග කෙලවරක් සීමාවක් නැති තරම් දක්වන තරම් රෝග කියලා. ඉතින් මේ රෝග පීඩා දුනාට පස්සේ විශාල දුක් වෙනුනට වෙනවා. මරණ දුක් තියෙනවා ඊට අමතරව මරණයට පත්වන විට බොහෝ දෙනෙක් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා තමයි මරණයට පත්වන්නේ කලාතුරකින් කෙනෙකුට තමයි ඒක මරණයට පත්වන්නට හැකියාව ලැබෙන්නේ කිසිම වැඩිපුර දුකක් නිදින්නේ නැත. සමහර විට මේ මරණ ආකාර රාශියක් තේන්න පුළුවන් කොයි ආකාරයෙන් තමයි මැරෙන්නේ තමාට මැරෙන්න සිදුවෙන්නේ සමහරට දින්නෙන් පිටලා මැරෙන්න පුළුවන් සමහරට දිවිදිලා මැරෙන්න පුළුවන් සමහරට විශ්මෙන් ඉඳලා මැරෙන්න පුළුවන් සමහර විට සොර සතුරුන් ඇවිල්ලා ගහලා තමන්ගේ වස්තුවාදී පැහැරගෙන නැත්නම් බෙල්ලෙන් විකලාදී වුණ විදිහකින් මැරෙන්නත් පුළුවන් සමහරට මුස්පල වෙලා අවුරුදු 10 15 කැඳීම නැගිටින්න තේහාට මහත් කරගෙනවත් දරුව එහෙම තත්ත්වෙන්න මැරෙන්නත් පුළුවන් දරුවෝගේ රෝම පීඩා ඇති රෝම පීඩාවක් ඇතිවෙලා මැරෙන්නත් පුළුවන් නැත්තම් ඔය හදිස්සියන තුරුවා මේ වගේ ලක්ෂණා ප්‍රයාදී කෙල්ල දුක් වෙනවා දුක් වෙනවා මැරෙන්නට පුළුවන්. ඔය කෙනිකා වෙන රෝග තත්ත්වයන් තියෙන බොහෝ කාලයක් දරුණු දුක් වෙනවා මැරෙන්නේ. ඒ විදිහට මැරෙන ආකාර වාසිය තියෙන මේ ශ්‍රේණි කිරීම ශරීරයේ තියෙන දුක. එතකොට මේ ශරීරයේ තියෙන නිසා කවන්න ඕන, පෝවන්න ඕන, නහවන්න ඕන, සෝදා පවිත්‍ර කරන්නට ඕන, නිකන් නෑ මේක කරන්නේ. ඉතින් මේ විදිහට පවත්වාගෙන එකක් දුක. මේ ශරීරයේ කොහොමද තිබ්බත් අපේ මේ ශරීරය තුළින් අපිට කෙනෙක් ගණයක් දක්වන්නේ. අපි පංච කාලේ ඉඳලා අද දක්වා මේ ශරීරයට බැල මෙහෙමකම් කරා දාශයෙන් වැඩ කරනවා කියලා වැඩ කරා. මේක ක්‍රමයකට පවන්න පොවන්න සෝදන්න පවිත්‍ර කරන්න නාවන්න සංසන්ද වෙනවන්න නිරෝගී කරවන්න ලෙඩ රෝග ඇතිවෙනවා බෙහෙත් දෙන්නවා නොඒක් දේවල් කර කර අපි මේ කාලේ පරිස්සම් කළා ආරක්ෂා කළා නඩත්තු කළා ඒ කොයි දේ කළත් මේකයි කිසිම කෙලෙ ගුණයක් නැහැ පොඩ්ඩ වැඩ දෙනකොට මේකයි කැඩෙන විදිහට කැඩෙන දේවල් කැඩෙනවා බිනන දේවල් බිනනවා සමහරට පොඩ්ඩක් වැඩදුනොත් ඇති අතක් පයක් කැඩලා යන්නට නැත්නම් අටකට පොඩේ දාන්නට නැත්නම් අඳුපනින්නට පොඩි විෂ බීජයක් ඇති සමහරට දරුණු රෝගයක් ගෙනෙන්නේ නැත්නම් ওই පුංචි මදුවේ ඇති බරපතල රෝග තත්ත්වයක් උදාකර දෙන්නට ඉතින් මේක කිසිම ආකාරයෙන් ආරක්ෂා කරන්නට පුළුවන් සත්‍යය මේ ශරීරයේ නෑ. අපව ආරක්ෂා කරන්න ශරීරය ආරක්ෂා කරන්න පුළුවන් සත්‍ය ශරීරයේ දැනෙන නිසා තමයි සෑම දෙයක්ම තියෙන්නේ. අර ප්‍රේරුකාණ්‍ය හඳුරන්නේ පොතක තිබුණා උපමාවක් හරියට මේක ශරීරය කියන්නේ පිටරයක් වගේ කියලා. වැටිච්ච ගමන් පිටරයක් උඩ වෙනවා, පැදෙනවා. ඒ වගේම ඒ තරම්ම දුර්වලයි. ඒ වගේ තමයි මේ ශරීරය. කොතන කොතන නැද්ද කොයි කොයි ආකාරයෙන් කොයි කොයි දුක් විඳින තත්ත්වයට පත් වෙන දෙක කියන එක කියන්නත් බෑ. මේ විදිහට මේ ශරීරය මහා දුකක් කියලා අවබෝධ කරගත යුතුයි. ඒකම නැත්නම් මේ ශරීරයට ඇලෙනවා. ඇදි ඇදි ඇදි කොච්චර දුක් දුන්නා ඒ දුක තමයි ඇලෙනවා. ඒක තමයි මෝඩකම කියන්නේ. අපි දැකලා තියෙනවා මේ පාරවල් වල හිඟන මිනිස්සෙම කකුල් දෙකක් පාන නැහැ අත් දෙකක් පාන නැහැ සමහරට පස්සපැත්තට ඔය මොකක් හරි ටිකක් තියන දැනගෙන ඇදී ඇදී ගන්න ඒත් ඒ ශරීරයට ආසකර කර ඒ ශරීරය නඩත්තු කරන්නට කැමැත්තෙන් තමයි නොඑක් දේවල් නිල්ලෙන්න පාරවල් දෙකට ඒ විදිහට යන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ ශරීරයට කැමැති ආශා කරනවා ඒ තරම් දුකක් දුන්නත් ඒ තරම් දුකින් මේක මනසට කාන් කියනවා අතපය පවා ක්‍රියාත්මක නොවත් ඒකටත් ඇලුම් කරනවා මේ තරම් දුක් ලබා දෙන මේ දුක් උපදින ස්ථානයක් වූ මේ ශරීර කූඩුවට ඇලෙනවා නම් ඒක මහා මෝඩකම. මොකද Taman තෝරන විදිහට මේ ශරීරය පවත්වන්න ලැබෙන්නේ. හැම දවසම තරුණයේ වශයෙන් ඉන්නත් බෑ. හැම දවසම මැදි ගියේ ඉන්නත් බෑ. හැම දවසම මහා සත්‍යයේ අවුරුදු 50කට නම් ඒ සත්‍යයෙන් ඉන්නත් බෑ. එන්න එන්න තව තවත් මහලු වෙනවා, තව තවත් ජරාවට යනවා, තව තවත් දුක වෙදිනවා. ඒක නිසා මේක ශ්‍රේ කලකිරීමේ මේ ශරීරයේ ඒ ශරීරයෙන් කරන්නේ මේකේ තියෙනවා සිතක් වේදනාවක් තියෙනවා දුක් වේදනාවක් තියෙනවා සැප වේදනාවක් නැදහස් වේදනාවක් තියෙනවා ඉතින් මේ සැප වේදනාවට ඇලෙනවා මිනිස්සු ඒක කොච්චර වුණත් ඒ වේදනාව තියෙච්ච ගමන්ම නැති වෙලා යනවා දුක් වේදනාව නම් ඉතින් කොහොමවත් ඇලෙන්න දෙයක් නෙවෙයි ඊළඟට නොයෙක් ආකාර සංඥායන් සිටිවිලි සංස්කාර හඳුනා ගැනීම තමන්ගේ සිත තුළ තියෙන සිටිවිලි ධර්ම නොයෙක් ආකාරය තියෙන දැනීම නැති වෙන මේ ශරීර ලෝකයේ තුල නාම ස්කන්ධ ලෝකයේ තුල මේ පැහැදිලි කරුණ ඇතිවීම තමයි දුක මේ මේ සිිතේ පැවැත්ම නිසා තමයි නොයෙක් ආකාර අකුසල කම්ම රැස්කාන සිටින් තමයි අකුසල කම්ම රැස්කාන සිටින් තමයි මේ සංසාර දෙග්ගැසීමට අවශ්‍ය වෙන දේවල් කරන්නේ සිතින් තමයි මේ ශරීරය මම වගේ කියලා මෝඩකමින් අල්ලගන්නේ. සිතින් තමයි මේ ශරීරයට ඇවිල්ලා බැඳලා ඉන්නේ. සිතින් තමයි බාහිර ලෝකයට ඇවිල්ලා බාහිර දරුවන්ට ගෙවල් දොරවල් වල ඉඩ කඩන් වලට ඇවිල්ලා බැඳලා සිටින්. මේවට ඇවිල්ලා බැඳලා ඉන්න සමාජයට බැලුවාට පස්සේ බැලලා ඒවට ආශා කරන ඉන්දම් කණම් වලම ප්‍රේත වෙලා තියෙන අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ ගෙවල් වලම ප්‍රේත වෙලා උපදිනවා. ඉතින් මේ සිතේ තියෙන බාහනකකම තේරුම් ගන්නවා සිතේ සිත නිසා මේ විදිහට සංසාරයේ දුකින් දුකටපත් වෙනවා සංසාරයේ නැවත නැවත උපදිනක සිදුවෙනවා කියන එක තේරුම් ගන්නට. සිතේ තියෙන මේ මූලකම තිබෙන තාක්කල් ආයේ නැවත සංසාරේ උපදිනවා. ඉතින් මරණයට පස්සේ මිනිස්සෙක් වෙන්න ලැබෙනවා නම් නැත්නම් දිව්‍ය ලෝකයෙන් සුභතිය කියන්න තියෙනවා නම් මේක තරමක් හරි හොඳයි කියන එක. නමුත් එහෙම නෙවෙයි සිදුවන්නේ. මරණයට පස්සේ බොහෝ දෙනෙක් යනවා. මන් දන්නා විදිහට මරුණ මන් දන්නා මරුණා කියන 99.9ක් මේ ඉතිදලා තියෙන ප්‍රේත ලෝකවල නැත්තම් ওই මල් ප්‍රේත මල යක්ෂයන් වෙන කට්ටුවක් වස්තලා තමයි. මොකද මරුණ වෙනාවේ තරහ සිද්ධාම මල යක්ෂ වෙනවා මරුණ වෙනාවේ රෝග සිත් ඇතුළු තමන්ගේ ශරීරයේ කාදී තමන්ගේ වස්තුවකට හරි ජීවිතේ ඉඩ කරන වෙන දෙයකට නැත්තම් තමන්ගේ දරුවෙකුට හරි කාට හරි ආදරය කරනවා නම් ආශා කරනවා නම් බැඳිනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රේත ලෝකේ තමයි උපදින්නේ. එතකොට මේ සිතේ තියෙන මේ භයානකකම තේරුම් ගත්තාට පස්සේ මේවා පවතින එකම මහා දුකක් වශයෙන් තේරුම් ගන්නට ඕන. සංඛාරා පරමා දුක මේ පංචස්කන්ධ ධර්මයන් පවතින තාක්කල් මේ විදිහට සංසාරයේ දුක් විඳිනවා දුක් විඳිනවා ආවා ඉදිරියටත් යන්න වෙනවා ඒක නිසා මේක මහා දුකක් කියලා තේරුම් ගන්නවා. ඒ සංඥාත්තා යථා භූතං මේ තත්ත්වය හරියට අවබෝධ කරගෙන මේ සංසාර පංචස්කන්ධ දුක නැති කර ගැනීම සඳහා මාර්ගයක් තියෙනවා මාර්ගය වඩන්නට වෙනවා. ඒ මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියන නම් කිසි අදවසෙන් පංචස්කන්ධ භාවවත් ආරක්ෂා කරමින් පරමද්දරට සමාධිය වැඩෙන්නට ඔය මෛත්‍රී භාවනාවයි, කුල් භාවනාවයි, මරණානුසුති භාවනාවයි, මොකක්කන් භාවනාවක් වෙනගේ හතරක් පහක් අඩුම වශයෙන් වඩන්නට ඕනේ මේ ශරීරයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයන් තේරුම් ගන්නට ඕනේ. ඒවා තේරුම් අරගෙන විදර්ශනා භාවනා පිටපකාරී ජීවන කරන්නට ඕනේ. එහෙම ජීවන කරගත්තොත් එහෙම මේ විදිහට පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරලා මේක දුකක් කියලා තේරුම් අරගෙන මේ දුක නැති කර ගැනීම සඳහා මහ විශ්ව කටයුතු කරන්නට ඕනේ. නැත්නම් නැවත නැවත සංසාරේ පුරා මේ විදිහටම තවත් දුක් විඳින්නට වෙනවා. සංසාර දුක නැති කරලා නිවන් ලබන්නට නම් කටයුතු කරන්නට ඕනේ කියන අදහස ඇති කරගෙන එයින් ඒ දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව සත්‍ය වශයෙන් දැකන ආර්යසත්‍ය මාර්ගයේ ගුණධර්ම යම් කිසි කෙනෙක් හරියට දියුණු කරගත්තොත් එහෙම නිබ්බාණම් පරමසුඛම් පරමසෝයෝ නිර්වාණ ධාතුවක් දකින්නට පුළුවන්. එතන පරමසෝය කියන්නේ වෙනස් වූ වාගේ කාමක ලෝකයේ ලැබෙන කනනාසේ දිවසා වේදනාදී දේවල් පිනවල ලබන සැපේ වාගේ එකක් නෙවෙයි. සැපේ කියන්නේ ඒක නිරාමිෂ සැපයක්. සිතට නිවිගේ සනසීගේ සංසිඳීගේ තත්ත්වයෙන් පවතින අවශ්‍යකයක්. ඉතින් මේ සැපය වෙන අයගේ බාධනය කියන අපිට මෙහෙට කය මොකක් හරි කට කටට යම් පිළිකසවදයක් කාලා සැපෙන්දලා නැත්නම් මෙහෙට පේ රූපයක් දැකලා රසෙන්දලා එක මේවා රසෙන්ද වෙලා ඉන්නකොට එපා වෙනවා. එයාම අපි ඉස්සම රසායනයක් කසායද හැම දවසම කනකොට ඒක එපා වෙනවා. ඉතාලම ප්‍රිය රූපයක් වුණත් ඒක දිගටම බලාගෙන හිටියොත් එපා වෙනවා. ඒකේ ඒකෙන් ඇති වෙන ආස්වාදය එක්තරා අවස්ථාවකට පත් වුණාට පස්සේ නැති වෙනවා. ඊට පස්සේ ඒකෙන් ආශාවක් ලැබෙනවා. මේමයි කාම ලෝකේ සත්‍ය. කාම වස්තුන් තුනේ මේ නිබ්බාණය පරමාර්ථ සංකල්ප නිවන් පරමසුවේ කියන තියෙන අදහස් ගන්න. ඒ නිවන් සුව අත්දකින්න පුළුවන් මා සෝවාන් ආදී මාර්ග ඵල ලැබු කෙනෙකුට ඒ සෝවාන් ඵල සමවතව සම්මාදියා නිවන් සුව අත්දකින්න පුළුවන්. අද අත්දැක්කය හිත අත්දැක්කය දැන් නැතිය මේක එහෙම එකක් වෙන්නේ නැහැ. එපා වීමක් ඇති වෙන්නේ නැහැ. කොච්චර අත්දැක්කත් ඒ නිවන් සුවේ තව තවත් තව තවත් මේ තියෙන අග්ගේ වටිනාකම වැඩි වෙනවා වැඩි වෙනවා විනා ඒකේ අදුමීමක් කවදාවත් දක්නට ලැබෙන්නේ නැහැ. පංචකාම වස්තුන් තුළින් ලැබෙන ශාමික සත්‍යෙම නෙවෙයි ටික කාලයක් යනකොට ඉස්පා වෙන ඕනම දෙයක්. ගෑණියක් වුණත් එපා වෙනවා මිනිහෙක් වුණත් එපා වෙනවා ඕනෙම දෙයක් එපා වෙනවා. එතකොට මේ විදිහට එපා වෙන දෙයක් නෙවෙයි නිබ්බානම් පරමාර්ථකම් පරමශෝයක් කියන එක. අනිත් පැත්තෙන් මේ නිර්වාණ ධහත වර්ධගෙන විට නැති යන කෙලෙස් ධර්ම තියෙනවා සංසාරේ පුරා නැවත උපදින්නේ. ඒක ඒකාන්ත වශයෙන්ම අයිස්ථාවර ධර්ම. අනිත්‍ය වගේ අර කාම පංචකාම සත්ව වලින් වගේ දේවල් වගේ අනිත්‍ය දේවල් නෙවෙයි. අනිත් පැයෙන් ධනක් යම් කිසි කෙනෙක් ඉන්නවම් පෑවා නම් එහෙම ඒන් පසු කිසිම දුකක් නැහැ දුක නැති නිසාම ඒක දුකේ කෙලවර වෙනවා ඒක කවදාවත් නැති නොවන දෙයක් මේක පරම දෙයක් ඒන් මෙහාට දෙයක් නැහැ කියන එකයි පරම කියන එකත් ඒක නිසා නිබ්බානම් පරම සුඛං නිර්වාණය පරම සුඛයක් කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ පරම සුඛය නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන ආයේ විදිහට මාර්ගය වැඩුවොත් එහෙනම් ඒතකොට මේ දක්වා ප්‍රඥාව පිටියේ ප්‍රාසාරි සරල දර්ශනයයි විකච්ඡා පරමාලෝකා බඩගින්න තමයි පරම රෝගය. කවදාවත් පිළියම් කරලා නිම කරන්නට බෑ. මේ ජීවිතේ දක්වාම, මරණ මොහොත දක්වාම බඩගින්නට කරන දෙදී කෑම දෙදී පිළියම් යොදන්නට ඕන. ඊළඟ භවයේ උපදිනවා තේසනෙක් වුණත් එහෙමයි, මිනිසෙක් වුණත් එහෙමයි, අමනුෂයෙක් වුණත් එහෙමයි කාම දෙදී කෑම දෙදී ඒ ලෝකේ පවත්වාගෙන යන්නට වෙනවා. ඒකයි ඒක පරම රෝගයක් කියන්නේ. ඊළඟට සංඛාරා පරමා දුක්ඛ යම්තා දුක් තියෙනවා නම් ඔක්කොම දුක් තියෙන සමුදය සංකේත පවතින නිසා ඒක නිසා දේශාසිතේ පැවැත්ම නැත්නම් පංචස්කන්ධ ලෝකයේ පැවැත්ම තමයි පරම දුක කියන්නේ. ඒ නිසා දුකක් නෙවෙයි. ඒ සංඥාත්‍යතා භූතම් මේ තත්ත්වය මනින් දකින්න ඕනේ. දකින්නකොට කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නැතිලා නිවන් සුව ලබන්නට ඕනේ කියන හැඟීම ඇති වෙනවා. හැඟීම තුනට පස්සේ ඒ නිවන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන භාවනා කරන සමත විදර්ශනා ආදී භාවනා. ඒ විදිහට කටයුතු කළාට පස්සේ නිවන් ලැබීම සුළු මට්ටමින් සිට දිනු වූ අවස්ථාවකදී නිර්වාණ ධාතුව අත්දකින්නට පුළුවන්. ඒ අත්දකින නිර්වාණ ධාතුව නිබ්බාණම් පරමර්ශකම් අති පරම වූ නිරාමිෂ සෝයක් බවට පත් වෙනවා. මේ දක්වා කියපු ගාථාවේ මේ දක්වා කියපු ධම්ම දේශනාවේ ගාථාවේ තියෙන කෙටි අර්ථය අන්න ඒකයි. එතකොට ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ තත්ත්වයේ පරම සෝයක් වූ නිර්වාණ ධාතුවක් දැකීමට මේ කුසලයෙන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරලා දෙන දේශනාව දැන් මෙහෙම කරනවා. දෙවියන් අපි කින්දෙම ආකාශත්‍රාජ කියන පාඨයේ කියනවා ආකාශත්‍රාජ බොම්මත්තා දේවානාගාමයි විකාපුණන් තමන් මොදිතාශාන ලක්කන්ද ශාසන ආකාශත්‍රාජ බොම්මත්තා දේවානාගාමයි විකාපුණන් තමන් මොදිතාශාන ලක්කන්ද දේශනා ආකාශත්‍රාජ බොම්මත්තා දේවානාගාමයි විකාපුණන් තමන් මොදිතාශාන ලක්කන්ද තමන් පරන්ති ප්‍රාර්ථනා කරනවා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම ධම්මෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන්තු සම්බ දුක්ඛා පමුච්ඡතු මේකෙන් සූලම් කුසල සත්‍ය මේ ගෙමලෝ හත්සන් සේවා පරිලෝහප්පසත්ත සේවා නිවන සීමලම් මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලස නිසං වද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුනෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්තිනේත අතෝ නිබ්බාන සම්පත්තියේ විනාතේ සමිඤ්ඤතු සෝපත්තේ